ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න අකුරු පුංචි නිසා හොයන්න ටිකක් අමාරුයි මේක අහන්නේ මේ අනාගාමි පුද්ගලයාගේ තිබෙනා ස්වභාවයත් ඒ වගේම මේ සකෘදාගාමි පුද්ගලයාගේ ස්වභාවයත් ඒ වගේම අනාගාමි තත්ත්වයටපත් වෙන්නේ කොහොමද ආදී වශයෙන් කියන සිද්ධියක් සෝවාන් තත්ත්වයටපත් වුණා නම් කෙනෙක් එයා දකින්න අවසාන වෙනකම් මාර්ගේ සෝවාන් තත්ත්වයටපත් වුණා කියන්නේ ධම්මස පහළ වුණා. ඇහැ පහළ වුණා නම් නොපෙනෙන කෙනාට පේන්න වුණා. මොකද්ද නොපෙනුනේ? ලෝකෝත්තර වූ නිවන් මාගයි පේන්නේ නැතුව තිබුණේ. ඒකයි ඇහැ නැහැ කිව්වේ. චක්කුන් උදපාදීලා ඇහැ පහළ වුණා කියන්නේ මේ මාර්ගයේ පේන්න වුණා. ලෝකෝත්තර මාර්ගයේ පේනවා නම් කවදාවත් ඊට පස්සේ අහන්න කියන දේකුත් නැහැ පේනවා. ඊට පස්සේ සෝවාන්ත සකුදාගාමි කියලා කාගෙන්වත් අහන්න දෙයක්වත් නැහැ. Taman දකින්නවා එක්තරා යථාර්ථයක්. ලෝකේ හැටි හරියට දකින්නවා. ඒක තමයි කිව්ව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නවා කියලා. Tamanටම අත්දැකීමක් එනවා. යන්තරම මේ ලෝකේ ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන මානසිකත්වයක් උදා වුණා නම් අත්හැරීමේ ලබන්නා වූ නිදහස්භාවයක් තමන් අධ්‍යක්ෂණං අනිත්‍ය වශයෙන් දැකලා දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා ඒ හේතු වෙනේ සිද්ධ වුනේ කියලා දකිනවා යම් තරමක් තව ලෝකෙට ඇලුම් කරන හරියක් තියෙනවා නම් ඇලෙන ගැටෙන බැඳෙන හරියක් තියෙනවා නම් තව ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හරියට දැක්කේ නැති නිසායි කියලා දකිනවා ඒක දැක්කට පස්සේ ඔහුට කරන්න ඕනේ මොකද්ද කියලා දැක්කහම දකිනවා. ඒ ඉතුරු හරිය ගැන තනිච්ච වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන්ම බලන්න පුරුදු වෙන්න ඕනේ. යලි යලි සිහි කරන්න ඕනේ. ඇලෙන අවස්ථාවක්, ගැටෙන අවස්ථාවක් උදා වෙනකොට තමන්ට පේනවා. අන්නේ වෙලාව එනකොට වෙන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න මෙන්න මෙහෙම වෙලාවටයි ඇලෙන්නේ. ගැටෙනවා කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාවකුයි. ඒ ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ නැති නිසාද නේද කියලා. ඊ ඒ අවස්ථාව විදර්ශනා කරන්න පුරුදු වෙන්න ඕනේ. තත්ත තත්ත විපස්සති කියන වචනයක් අරගෙන වර්තමාන මොහොතක් විතරක් අල්ලන්න බලාපොරොත්තු වෙනවා. දැන් දැන් විවස් ඒ ඒ මොහොත විදර්ශනා කරනවා කියලා. තත්ත තත්ත විපස්සති කිව්වේ යම් මොහොතක් ස්වභාවයේ ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒ ඒ தત્ත්වයේ ස්වභාවය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. එතකොටයි තත්ත තත්ත විපස්සදී කියන එක හරියන්නේ, පේන්නේ. අතීතයේ වෙච්ච අත්දැකීම් තියෙන්න ඕනේ. ඒ අතීතය තුල බලලා ඒ ආකාරයේ දකින්න ඕනේ. ඒ අවස්ථාවේ ඒ தත්ත්වය මොකක්ද කියලා විපස්සනා කරන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේදී ඔය ටික පැහැදිලිව විග්‍රහ වෙනවා. දකින්න හැටි. ඇටසැකිල්ල දැකලා ඒකේ தත්ත්වය දැන් බලනවා. මේ ඇටසැකිල්ල ඉස්සර තිබුණ සත්‍යය මොකද්ද? මේ මං වායේ කාලයක් තිබුණානේ ඇටසැකිල්ල වෙලා තියෙන මේ කයට. අද ඇටසැකිල්ලක් සෝනේ තියෙන. මේ ඇටසැකිල්ල ඉස්සෙල්ලා කොහොමද තිබුණේ? මේ මගේ කය වාගේ දැන් මේ පණ තියෙන මං වායේ කාලයක් තිබුණානේ යාට. ඒ தත්ත්වයට මොකද වුනේ? අන්නේ தත්ත්වයේ ස්වභාවය බලනවා. දුක් දීලා වෙහෙස දීලා ගෙවිලා ගියා. ඒ ගිහිල්ලා හිටන් අද මොකද වෙලා තියෙන්නේ? මොකද හරයක් ඉතුරු කළේ නැහැ. හරයක් ඉතුරු නොකර ගෙවිලා ගිහිල්ලා ඇට සැකිල්ලක් වෙලා. අන්න ඒකේ ආදි తත්වේ. දැන් මේ මේකයි අනාගත తත්වේ මොකද්ද? කවදා හරි යන්නේ යට හැකිලෙස වාවෙට එනවා. මේ පණ මේකේ හිටින්නේ නැහැ මේ විදිහට. මේකේ ගණ්ඩ හරයක් නෑ අන්න අනාගත සත්‍ය බලනවා. තත්ත තත විපස්සති කරන්නේ කොහොමයි? නමුත් ඒ වටිනාද වැරදිද අරින වර්තමානින් එහාට යන්න එපා කියලා එකක් හදායන් තියෙනවා. අතීතයේ ගෙවිලා ගියා අනාගතේ ආවේ නැහැ. වර්තමානයේ විදර්ශනා කරන්න කියලා. අතීතයේ ගෙවි ගිය අතීතයේ විදර්ශනා කරන්න බෑ තමයි. ඒ හිත ගෙවිච්ච නිසා. ඒ විදර්ශනා කරන්න අවශ්‍ය කරන සිහි කරන්න බෑනේ ගෙවිච්ච එකකින්. අනාගතය ආපු නැති එකකින් සිහි කරන්නත් බෑ. එහෙනම් ඒ කියන්නේ මෙහෙම කරගෙන යන්න පස්සේ නිවන් දකින්න ඇත. ඒක අදහසක්. එහෙම කරලා නිවන් දකින්නත් බෑ. එහෙනම් මොකද්ද මේ පෙන්න්නේ? ආපු නැති සතියකින් නිවන් දකින්න බෑ. ගෙවිලා ගිය අවස්ථාවේ සතිය ගෙවිලා ඉවරයි. ඒ මොහොතේ හිතේ ස්වභාවයක් නෑ දැන් කල්පනා කරන්න. ඒක ගෙවිලා ඉවරයි. එහෙනම් දැන් මේ මොහොතේ Tamanගේ තිබෙනා වූ චිත්ත ස්වභාවය තුළ ගොඩනැගෙන සිහිනුවණින් ඕනේ. ඒ ටික විදර්ශනා කරලා බලන්න. ඒ වර්තමානයෙන් ඒ ටික කරගන්න ඕනේ. එහෙම නැතුව වෙන ක්‍රමයක් නෑ. ඒකයි මේ පෙන්වුවේ. ඊ අවස්ථාව අපි ওই විදිහට දකින්න ඕනේ. ඒක එහෙම නෙවෙයි නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඇට සැකිල්ලා දැකලා මගේ මේ ශරීරයත් මතු කාලෙක ඒ තත්ත්වෙටපත් වෙනවා කියලා හිතන්න කියලා. ඒක අනාගතයේදී වෙන්න දෙයක් නේ. බුද්ධ වචනේ එකින් එකට පරස්පර නැහැ. තෝරාගත්ත වලදීන් පරස්පර කරගත්තොත් මිසක්. ඉතින් ඒකයි ඒකේ ස්වභාවය. ඒ නිසා යමක් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියනකොට ඔය ටික තෝරා ගන්න ඕනේ. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා අද කියා දෙනවා. හැබැයි පෙළ දහමේ වරදක් නැහැ. පෙළ දහම හරියට තියෙනවා. ඒකේ තියෙන සිංහල තේරුම දීලා තියෙන ඒක පෙළ දහම නෙමෙයි. ඒක පස්සේ කාලෙක මේ සිංහල භාෂාව හුරු වෙච්ච කෙනෙක් හුරු වෙච්ච පිරිසක් කතා කරලා සාකච්ඡා කරලා ආපු අදහස ලියා තියෙනවා. මේකේ අදහස මේකයි කියලා. අන්න ඒ වෙලාවේදී යම් කිසි විදිහක ධර්මාබෝධය නැති කෙනෙක් හිටියොත් එහෙම ඔක තෝරා ගන්න බෑ. ඒ වෙලාවේදී ඒගොල්ලෝ දකින්නවා එක දෙයක්. ඒ මොකද්ද? පෘථජන කියන මට්ටමේ මානසිකත්වයකින් කවදාවත් දුක දකින්න බෑ ආර්යව දකින්න දුක. ආර්යව දකින්නේ පුබ්බේ අනුනුස්සදේසු ධම්මේසු පෙර නොඇසු විරුදහමක්. ඒ දකින්න දුක එහෙම එකක් ආර්යව දකින්නේ. අනාහරයන්ට ඒක ගෝචර නැහැ. එන අනාහරයන්ට ගෝචර ඉන්නේ මොකද්ද? වටිනා දෙයක් තිබුණා. ඒක ගෙවිලා ගියාම දුකයිනේ. ඒක තමයි දකින්නේ. ස්ථිර නැති හින්දානේ දුක කියලා දකිනවා. ඒ මොකද ලෝකයා මේ ලෝකේ හරයක් තියනවා කියලා හිතා ඉන්නවා. ඒක ගෙවිලා ගියාම දුකයිනේ කියලා හිතනවා. මේක තමයි පෘථජ්ජනයා දකින්න දුක. ඉතිරි නැහනම් දුකයි කියන එක. බුදුරන් වහන්සේ දේශනා කරන දුක දුකක්ම ලෝකේ හට ගන්නවා. දුකක්ම නිරෝධ වෙනවා. මෙන්න මේක දකින්න තැනට එන්න ඕනේ. ලෝකේ දුකක්ම හට ගන්නවා දුකක්ම නිරෝධ වෙනවා කිව්වා මිසක් සැපක් හට ගන්නවා කියලා පෙන්වන්නේ නැහැ දහම අනුව. විග්‍රහ කරලා බලනකොට ඒක තේරෙන්නේ. දුකක් හටගත්තා නම් දුකම නා වෙනසුනේ. වෙනසීම නිසා දුක ඉන්නේ කොහොමද? ස්ථිර නැති නිසා දුක ඉන්නේ කොහොමද? දුකක් තියෙනවා. ඒ දුක ස්ථිර නැහැ. එහෙනම් බුදුරන් වහන්සේ දේශනා කළේ ලෝකේ හට ගන්නවා නම් මොකද්ද හටගත්තේ දුකක්. ගෙවුනේ මොකද්ද? දුකක්මයි. දුකක් හටගෙන දුකම ගෙවිලා ගියා. මෙන්න මේක දහම් මැසකින් දකින්නකම් පුද්ගලයාට මොකද්ද මේ දුක දුකින් නිදහස් වීම කියලා පේන්නේ නැහැ. ඒතකොට දකින්නේ ගෙවෙන දුක නෙමෙයි ගෙවෙන්නේ ඉස්සෙල්ලා දුක. ගෙවිලා ගියාම මොකද්ද වෙන්නේ? දුකක්මයි මේ පහළ වුනේ. ස්ථිර නැති එක එකක් ස්වභාවයක් තියෙනවා. ස්ථිර නැති හින්දා ඔහු සාහනියක් ලබනවා. මොකද්ද? බැරි වෙලා හරි මේක ස්ථිර වුණා නම් එහෙම මොකද වෙන්නේ? පහළ වෙච්ච දුකක් ස්ථිර වුණා නම් අනාතෙන් අනාතයි. එහෙනම් ඒක ගෙවෙන එකක් නිසාම සැනසෙන්න පුළුවන්. කවද්ද ගෙවිලා ඉවර වෙන්නේ? මේ ගැන කතාවකට කියනවා රාතන් වහන්සේගේ ස්වභාවය. සාමාන්‍ය මිනිසියෙගේ උපමාවකින් කියනවා. බෙල්ලේ ඔතව මැරිච්ච ගැරඬිකුණක් අහකට දාන්නේ කවද්ද? අහක් කරන්නේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ වාගේ රහතන් වහන්සේගේ ස්වභාවය මේ කුණුකයි ඉවරෙන්නේ කවද්ද කියන එක. එක්තරා මට්ටමක උපමාවක් මිසක් සම්පූර්ණ එකක් නෙමෙයි ඒක. ගැරන්ටි කුණක් බෙල්ලේ දුරත් එහෙම ඒ කියන එකෙන් අප්‍රියාවෙන් ඉන්නේ පෘථජන පුද්ගලයෙක්. නමුත් එක දෙයක් තියෙනවා. ඒක ප්‍රිය කරන්නේ නැහැ. හොඳයි කියන්නේ. ඉතින් ඔක පෘථජනයේ උපමාවට ඕක දාලා තමාරි තේරුම් කරලා දෙන්න. ලෝකේ ගැන ලෝකේ පිළිකුල් කරනවා නෙමෙයි. ලෝකේ සුභයක් නැහැ. අසුභයි. අසුභයි කියන එකයි චී ඒයි කියන එකයි දෙකක්. ලෝකේ සුභයි කියලා ගන්න දෙයක් නැහැ. එනනම් මේ කය සුභයි කියලා ගන්න දෙයක් නැහැ. කය අසුභයි. අසුභ බව හරියට දැක්කට පස්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. මේක අවසානෙන්නේ කවද්ද? එදාටයි අසුභය ඉවර වෙන්නේ. එහෙනම් උන්වහන්සේ ස්ථිර නැති එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්ථිර නැති හින්දාම දන්නවා මේකයි ස්ථිර නැහැ. ඒක හින්දා මේ අසුබේ ඉවර වෙනවා එදාට. අනාගතය දැකලා සැනසෙනවා උන්වහන්සේ. තව ටික දවසකින් ගෙවන්න තියෙන්නේ. අනික් අය මොකද කරන්නේ? ඒ අය දුක් වෙනවා. අනේක අය ස්ථිර නැහැ. එනනේ මට මරණ දුකේ ඉන්නේ ඒකෙන්නේ. මට මැරෙයි කියලා බය ඉන්නේ ඒකෙන්නේ. අන්නේ වය දුක නැති කරන්නේ ওই ක්‍රමයට මිසක් ඉතිර නැති හින්දා දුකයි කියලා හිතා හිටපු කිසි කෙනෙකුට ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ. එන යථාර්ථයේ දැක්ක කෙනා දන්නවා අසුභයි. ලෝකේ සුබ නැහැ. අසුභේ දකින්නවා. අන්න අසුභේ දකින්නේ මොකෙන්ද? අනිත්‍ය බව දකින්නවා. දුක්ඛ අනාත්ම බව දකින්නවා. ඒතර බයිනවා නිගමනයක්. අසුභයේ සුභයි කියලා හිතා ඉන්නේ විපරීත දෘෂ්ටියක් තිබුණේ. අනිච්ච නිච්චයි කියලා හිතාගෙන දුක සැපයි කියලා හිතාගෙන අනාත්ත අත්තයි කියලා හිතාගෙන අසුභ සුභයි කියලා හිතාගෙන ඉන්න විපරීත දෘෂ්ටියෙන් මේ ලෝක සත්‍යය ගත කරන්නේ. ඒක විපරීතයක්. එන යථාර්ථය මොකද්ද? රාතන් වහන්සේ අවබෝධ කරපු අනිච්ච අනිච්චයි කියලා දුක්ඛ දුක්ඛයි කියලා අනාත්ත අනාත්තයි කියලා අසුභ අසුභයි කියලා. එන සුභයි කියලා හිතා ඉන්නේ අසුභයක්. නිච්චයි කියලා හිතා ඉන්නේ අනිච්චයක්. සුඛයි කියලා හිතා ඉන්නේ දුක්ඛයක්. අත්තයි කියලා හිතා ඉන්නේ අනත්තයක්. සුභයි කියලා හිතා ඉන්නේ අසුභයක්. ඔන්න ඕක හරියට සාමුලින් දැක්ක දාලා අරිහත්වේ. දැක දැක මිදුණා. දැකලා අවබෝධ කරගත්තා. එදාට අත්තරින් වැලී මිදී ගියා. ලෝකේ තියෙන චන්දරාගය. අන්න එදාට තමයි අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ සාමුලින් වැටහිලා පූර්ණ වෙන්නේ. ඔක තෝරා ගන්න ඕන ඔය ක්‍රමයේදී එහෙනම් එතකන් සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමී වෙන්න සකෘදාගාමී වෙච්ච කෙනා අනාගාමී වෙන්න අනාගාමී වෙච්ච කෙනා අරිහත්ත්වයටපත් වෙන්න මොකද්ද කරන්න ඕනේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන්නේ මොකද්ද කියලා මනා නුවණින් නිතර දැනගන්න ඕන සිහි කරලා ඒ ඒ தත්වයන් ඒ ඒ தත්වයන්ගේ ස්වභාවය විපස්සනා කරන්න ඕනේ අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි අසුභ වෙන හැටි බලන්න පුරුදු වෙන්න ඕනේ අන්න පුරුදු වෙනකොට ඕක දකින්නවා පස්සේ වැරියා කිව්වොත් එහෙම ඒක හරියන එකක් නෙවෙයි. අන්න ඒක තමයි කිව්වේ. අත් පස්සේ තව ආවේ නැහැ. ආපු නැති ගැන හිතාගෙන විශ්වාස තියන්න එපා. ඒ කාලෙකින් කරගත්ත හරියම අද දැන් ඔයිට වඩා බෑ මේ දැන් ඉතින් මේ අත් බෑ. ඒ තව අදහසක්. අතීතේ කල් දීලා නම් අගෑරියා. ඔන්න ඔය දෙක කරන්න එපා කියන එකයි පෙන්න්නේ. ගෙවි ගිය අතීතය තුල හිත බලාපොරොත්තු වෙන සතිය වඩන්න බෑ සතිය ගෙවිලා ගිහිල්ලා හින්දා ඒක නෙමෙයි කරන්න ඕනේ. ආපු නැති අනාගතය ගැන බලාපොරොත්තු තියන්න බෑ. ඒ සතිය තව ආවේ නැහැ. එහෙනම් සතිය ක්‍රියාත්මක වෙන්නේ මේ වර්තමාන මොහොතක. අන්නේ සම්මතය තුල ක්‍රියාත්මක වෙන මොහොත මුල් කරගෙනම නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඉතින් මේ ඊට වඩා කරගන්න බෑ. කිව්වොත් අතීතයේ කරපු හරියෙන් සැනසෙන්න වල්නවා. ඔය පස්සේ බැරිය දැන් බෑ. අනාගතේ හිත තියලා සැනසෙන්න වල්නවා. මේ ලෝක සත්‍යය වැදගත් දෙයක් දුන්නාම ඕකට දෙන පිළිතුරු ක්‍රම දෙක ඔය එකයි. නමුත් ඔය ක්‍රම දෙකම බුද්ධහමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසායි කිව්වේ ඒ දෙකේ ස්වභාවය අත්හැරලා හිටන් වර්තමානයේ ක්‍රියාත්මක කියලා බලන්න කිව්වේ ඕකයි. එහෙනම් වර්තමානයේදී බලන්නේ අතීතය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් ගෙවිලා ගිය හැටි. දැන් ගෙවෙන හැටි. මතු ලෝකයේදී යමක් හටගත්තා නම් දැන් මේ යමක් ගෙවෙනවද? ඒ ආකාරයෙන් තමයි මතුත් ගෙවිලා යන්නේ කියලා දැනගන්න හැටි. ඔකට බුද්ධහමී ලස්සන විග්‍රහයක් පෙන්නලා තියෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ කියලා ගත්තනම් අවිජ්ජා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ කියලා. ඔන්න ඔය ටික කවදා හරි තෝරා ගන්න පුළුවන් වුණා නම් එයා දකින්නවා ක්‍රමයක්. අතීතයේ යම් කෙනෙක් මේ දර්ශනය පහළ කළා නම් ওই ක්‍රමෙින්ම දැනගෙනයි. අතීතයේ දැනගත්තා නම් දැනගන්නේ අවිද්‍යාපත්තෙන් සංකාර වේ. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වේ කියන ක්‍රමයමයි. දැන් යම්සේ අවිද්‍යාපත්තෙන් සංකාර වේ කියලා මම දැනගන්නවද? අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධය කියලා මෙසේ මම වටහා ගන්නවද? අතීතයේ යමෙක් වටහා ගත්තා නම් ඒත් ඔය ක්‍රමෙයිමයි. දැන් අපි යම්සේ අවිද්‍යාපත්තෙන් සංකාර වේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධය කියලා දැන් වටහා ගන්නවද? මතු කාලයක යම් කෙනෙක් වටහා ගන්නවා නම් ඔය ක්‍රමෙයිමයි. ඔය දකින්න හැටි. ඉතින් මෙහෙම දකින්න නෝනක් ඇද්ද? ඒ නුවණත් ගන්න දෙයක් නැහැ. ඒ වැටහෙන නුවණේ හොඳයි කියලා ගන්න එකක් නැහැ. ඒකෙත් ඇලෙන්න වටින්න දෙයක් නැහැ. දහම් දකින්න ප්‍රඥාවෙත් වැළෙන්නේ නැහැ කියන දැනටපත් වුනහම ඒකත් නුවණක්. අතීතයේ නුවණ දෙකයි. අවිද්‍යාපත්යෙන් සංකාර වුණා. අතීතයේ වුණා නම් දැන් වුණා වාගේ එහෙමයි වෙන්නේ. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා කියලා දකින්න නිවන දෙකයි. දැනුත් එහෙමමයි. අවිද්‍යාපත්තෙන් සංකාර වෙනවා අවිද්‍යානෝධයෙන් සංකාරෝධ වෙනවා. එතන නුවණ දෙකයි. මතු අනාගතයේ කවදා හරි අවිද්‍යාපත්තෙන් සංකාරෝධ කළ යුතුයි. අවිද්‍යා නිරෝධයෙන්ම සංකාර නිරෝධ කළ යුතුයි. අවිද්‍යාපත්තෙන් සංකාර වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වෙනවා වෙන ක්‍රමයක් නැහැ. ඒ ක්‍රමවේදය එහෙමමයි. එතන නුවණ දෙකයි. 2 4 6යි මෙබඳු වැටහෙන නුවණක් ඇද්ද මේකේ අල්ලන්න දෙයක්වත් නැහැ එකත් එක හතයි. මෙන්න මෙහෙම එකින් එක එකින් එක සංකාර පිළිබඳ විඥාන පිළිබඳ නාම රූප පිළිබඳ මේ ආකාරයෙන් බලන්න කියලා පෙන්නනවා. 77ක් ඥාන විදර්ශනේ තියෙනවා කියලා පෙන්නනවා. මේ ඥාන දකින්න එක ක්‍රමයක්. තවත් ක්‍රමයක් විග්‍රහ වෙනවා. ඔය ක්‍රමයටම මේවයි ජරා මරණ කියන්නේ ජාති ප්‍රත්‍යයෙන්ුයි ජරා මරණ වෙන්නේ. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන්නේ. ඒකේ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. යම් කෙනෙක් දහමින් ওই ටික තෝරා ගන්න ඕනේ. මේක ක්‍රමයක්. අතීතයේ යම් ආකාරයකින් ජරා මරණ දැකලා ජරා මරණ සමුදය දැකලා ජරා මරණ නිරෝධය දැකලා ජරා මරණ නිරෝධ මාර්ගය දැක්කනම් අද මේ මන් දැක්කා වගේ තමයි දකින්නේ. දැකපුවා නිවන් දැකලා තියෙන්නේ එහෙමයි. මතු අනාගතයේත් යම් කෙනෙක් නිවන් දකිනවා නම් ওই ක්‍රමෙට ජරා මරණ දැකලා ජරා මරණ වලට හේතු ඔය විදිහම දැකලා ජරා මරණ නිරෝධය දැකලා ජරා මරණ නිරෝධ මාර්ගය ඔය විදිහට මාර්ගය අටාංගික මාර්ගය කියලා දැකලා තමයි මතු අනාගතයේ කවදා හරි ජරා මරණ මුල් කරගෙන අවබෝධයෙන් නිවන් දකින්නේ. මෙන්න මේ දකින්න ක්‍රමය වර්තමානීය ස්වභාවයෙන් අතීත අනාගත පනවන්නේ හොමයි දැන් මේ જાතියක් තියෙනවා පහළ වෙලා මොකක් නිසාද මේක භව ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක් මේ જાතිය නැති වෙන්නේ භව නිරෝධයෙන් જાති නිරෝධ වෙන්නේ අන් දකින්න ක්‍රමයක් තියෙනවා. මේ ಜಾතියයි මේ ಜಾති සමුදයයි මේ ಜಾති නිරෝධයයි මේ ಜಾති නිරෝධ කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටින් තව මාර්ගයක් නැහැ. ওই ක්‍රම හතර දැනගත්තාම අතීතයේ යම් කෙනෙක් ಜಾති දැකලා ಜಾති සමුදය දැකලා ಜಾති නිරෝධය දැකලා ಜಾති නිරෝධ මාර්ගය දැකලා නිවන් අවබෝධ කරලා නම් මේ ක්‍රමයටයි. මේ දැන් වාගෙමයි. මතු අනාගතයේ ಜಾති දැකලා ಜಾති සමුදය දැකලා ಜಾති නිරෝධය දැකලා ಜಾති නිරෝධ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැකලාම ඕන නිවන් දකින්න ඕනේ. ඒ ಜಾතිය මගින් නිවන් දකින්න ක්‍රමයයි. මෙන්න මේ ක්‍රමයට භව, උපාදාන, තණ්හා, වේදනා, ස්පර්ශ, සලආයතන, නාම රූප, විඥාන, ඒ වගේම සංඛාර, අවිද්‍යා කියන මෙන්න මේ එකින් එකට බලාගෙන ගියහම බුදුරන් වහන්සේ දේශනා කරන මේ හැකියාව ලැබුණොත් යම් කෙනෙකුට ඒකාන්තයෙන් සෝතාපන්නයි. එයින් පල්ලයක් කොහොමත් නැහැ. ඔය ටික තේරුම් ගත්ත දාට ඒකාන්තයෙන් සෝතාපන්නයි කියලා වෙන්නනවා. දේශනා කළා තියෙනවා ස්ථිරෝ. එදාට එයා දහම් අවබෝධයේ තියෙනවා දහම් මැස පහළ වෙලා. ඒක කිසි අඩුවක් නැහැ. අමා දොරෙහි හැපී සිටිනවා කියනවා නිවන් දොරේ හැපී සිටිනවා. ආපහු යන්නේ නැහැ. විග්‍රහ කරලා තිනා පැහැදිලිව. ඉතින් ওই ක්‍රමයට දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ දැක්කහම තවත් දෙයක් කරන්න දෙයක් නැහැ සකෘදාගාමි කියන අනාගාමි වෙන්න අනාගාමි කියන අරිහත් වෙන්න. ওই ටික ওই විදිහට බලාගෙන ප්‍රගුණ කරගෙන තමා තුළ විමර්ශනය කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මා තුළ කොතෙක් දුරට රාග දේශ මොහ අඩු වෙලාද? තව කොතෙක් දුරට තියෙනවද? මොන මොනවාද මට ඇති වෙන හැඟීම්? මං තව මේ මෙහෙය වෙන මොන මොන ආසාවල් ලෝකේ තියෙන්නේ? මට ගැටීමක් එන්නේ මොනවද දැක්කහමද මොන ප්‍රශ්නේ උඩද? එකින් එකට බලාගත්තාම ඒ ටික තමයි මම තව අවබෝධ නොකරපු හරිය. මෙන්න මේ දහම් න්‍යාය තුලින් මම මේ ටිකත් විවර්තනය කරලා බලන්න ඕනේ කියලා අප්‍රමාදව කටයුතු කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට Tamanට තේරෙයි. මට මේ ටික අත්හැරගන්න බැරුව තිබුණ හරියක් වෙලා තිබුණා. දැන් බලනකොට මේ ටික ලස්සනට අත්හැරලා ගිහිල්ලානේ. දැන් ඒ જાතිය ඇලීමකට අරමුණ ආවට දැන් ඇලෙන්නේ නැහෙනි. යමදු ගැටීමට හේතු වෙන අනු බැනු නිന്ദා පහසු දුක් කරදර ඉස්සර වාගේ ආවට දැන් ගණනක්වත් නැහැනේ. අභ්‍යන්තරේ නැගින්න මානසිකත්වයක් නැහැ ගැටීම් වශයෙන්. Tamanටම දැනෙනවා. සම්දිත්‍යයි කිව්වෙත් ඒකයි. ඒක ඒ මොහොතේම දකින්න ප්‍රතිඵලී. අකාලික தත්ත්වයෙන් යුක්තයි. ඒක එතෙන්දීම Tamanට බලාගත්ත හැකි. එහි පස්සිකයි. ඒ න්‍යායය Tamanට හොඳට පේනවා. ඕපනයිකයි. ඒක ඥානවන්තවම ප්‍රත්‍යක්ෂ කරගත්ත දහමක්. Tamanටම වැටහෙනවා ඒක එහෙමමයි කියලා. ওই දහම් ගුණ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔක තේරුම් අරගන්න අරිහත්ත්වයට යනකම් මගදී විනිශ්චය කරන්න යන්නේ නැතුව එක එක්කෙනාට කියන්න යන්නේ නැතුව අනිත්‍ය වෙන හැටි දුක් වෙන හැටි අනාත්ත වෙන හැටි අසුභ වෙන හැටි ධර්මානුකූලව බලලා ඒ පරිත්‍යාසමපාද අංගයන්ට දාලාත් බලන්න පුරුදු වෙන්නේ එහෙම කරගෙන යනකොට මේ මාර්ගය වැඩෙනවා. එහෙම තේරුම් අරන් මාර්ගය පූර්ණ කරගන්න මේක ඥානවන්තයෙට ගෝචරයි.